සතන සුත්ත පනිදානතෝ පට්ඨාය තථාගතස්ස දස පාරමියෝ දස උපපාරමියෝ දස පරමත්ත පාරමියෝ තී සමතින් සපාරමියෝ පංච මහා පරිච්ඡාගේ ලෝකත්තචරියං ඥාතත්තචරියං බුද්ධත්තචරියන්ති තිස්සෝ චරියායෝ පච්චිම භවේ ගම්භාවක්ඛන්තිං ජාතිං අබිනික්කමනං පදාන චරියං බෝධිපල්ලං කේමාර විජයං සම්බඤ්ඤුත ඥානපටිවේදං ධම්මචක්ඛප්පවත්තනං නව ලෝකුත්තර ධම්මේති සම්මේති මේ බුද්ධ ගුණේ ආවඤ්ඤිත්වා වේසාලියාති සුපාකාරන්තරේසු තියාමරත් අත්තිං පරිත්තං කරුන්තු ආයස්මානන්දත්තේ රෝවිය කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්වා කෝටි සත සංසේසු චක්කවාලේසු දේවතා යස්සානං පතිගන්හන්ති යං චේසාලියා පුරේ සෝගාමනුසෙදුම් මික්ඛ සම්භූතම් තිවිදම් භයං කිප්පමන්තර දාපේසි පරිත්තං තං ගනාමහේ යානි තලික්කේ සම්මේව භූතා සුමනා භවන්තු අතෝ පිසක්ඛච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සම්මේ මෙත්තං කරෝත මානුසියා පජායේ දිවාච රත්තෝ ච හරන්ති බලින් තස්මාහිනේ රක්කත අපමත්තා යං කිංචි විත්තං ඉදවාහුරං වා සංඝේසු ආයම් රතනං පනීතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදම් පිබුන්දේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු කයං විරාගං අමතං පනිතං යදං ජගා සක්්‍ය මුනි සමා ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු යම් බුද්දසෙත්තෝ පරිවන්නයි සුචින් සමාධිමානං ත්‍රිකඤ්ඤමාහු සමාධිනාතේන සමුන විඤ්ඤති ඉදම් පිදම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුංගලං අත්ථ සතං පසන්තා චස්සාරිතානි යුග සච්චේන සුවත්ති හොතු යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේපත්ති පන්තාමතං විගයහ ලද්දානු දානිම්බුතින් ගුංජමානා ඉදම් පිසංගේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්තියෝතු යතින් දෙකිනෝ පඨවින් සිතෝ සියා චතුම් විවාතේ බිය සම්පකං සියෝ තතුපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සත්‍යේන සුවත්ති හොතු ये अर्यसञ्चानि विभावयन्ति गम्भीरपञ्जेन सुदेशितानि किञ्चापि ते हन्ति भुसम्पमन्तान् ते भवङ्गमङ्गादियन्ति इदं पि सङ्गे रत्नं पनि සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්මතං වාපි යදත්ති කිංචි චතුහපායේ ච විප්පමුද්දෝ ච චාමිතානා නියබම්බු කාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කා තේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු වනප්පගුම් වේයථාපස්සිතං ඒ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්හේ තතුපමං ධම්ම ඉදම්පි බුද්දේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හොතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම් පිබුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු ඊනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චින්තං ආයතිකේ භවස්මින් තේ තීන බීජං අවිරුල් හිච්ඡන්දා නිබ්බන්ති දීරායතෝයම් ප්‍රදීපෝ ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතෝ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වංචලික්තේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හොතු යෝනි දබුතානි සමාගතානි බුම්මානි වායානි වෙන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හොතු රතන සුත්තං නිට්ඨිතං